නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්ඛවේ දුක්ඛ නිරෝධෝ තණ්හා භික්ඛවේ දුක්ඛ නිරෝධෝ තීති ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දුක කියන මාතෘකාවට අපි අද බහින්න හදන්නේ දුක ගෙවන් කිරීම දුක ක්ෂය කිරීම දුක වැය කිරීම නිරෝධය කිරීම කියන මාතෘකාව. ඒක සාරවත්ච වචනයෙන් කියනවා නම් කතමෝච බික්කවේ දුක්ඛ නිරෝධෝ. මානි මේ දුකේ ගෙවන් කිරීම කොහොමද? නිරෝධය කොහොමද? එහෙම නැත්නම් එක විදියට කියනවා නම් චතුරාර්ය සත්‍ය තුන්වෙනි සත්‍ය නිරෝධ සත්‍ය පිළිබඳව අවධානය යොමු කරවීමක් තියෙනවා. ඉතින් ඒක මුලදිම ඉඳලා අපි නිතර වරින් වර සීපත් කරගත්ත ධම්මචක්කපවත්තන සූත්‍රයේ චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන විග්‍රහය <coughs> සඳහන් වෙන්නේ දුකට හේතු වශයෙන් දක්වන තණ්හාවගේම අශේෂ විරාග නිරෝධෝ ශේෂ නැතුව නිරුද්ධ කිරීමම තමයි දුක්ඛ නිරෝධ සත්‍ය. ඉතින් මෙතනදී සඳහන් කරනවා තණ්හා නිරෝධෝ භික්ඛවේ දුක්ඛ නිරෝධ. තණ්හාවමයි දුක ඇති කිරීමේ හේතුව. තණ්හා නිරෝධ කිරීමෙන් දුක නිරුද්ධ වෙනවා. ඒ නිසා චතුරාර්ය සත්‍ය කතාවේ තුන්වෙනි ආර්ය සත්‍යයට අපිපත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ දේශනාවේ මේ කියවීමේදී ධම්මපදයේ සඳහන් වෙන තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විපමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ භයං කියන ගාතාවට අපිට සම්බන්ධතාවය පෙන්වනවා තණ්හාය ජායති ශෝකෝ අපි මේ ලෝකේ යම් ශෝක පරිදේවනා කිලම කිලමති උරත්තාලින් කර කන්දති සම්මෝහං ආගච්ඡති කියන විදිහට දුක හෙලි දැක්වෙන ක්‍රියාමාර්ග තියෙනවා අපි ශෝකයටපත් වෙනවා ක්ලාන්ත වෙනවා උරේ අත්පැහැරමින් හඬනවා විලාප දෙනවා සීනති වෙනවා ආන්නී වගේ දේවල් වලට හේතු වෙන්නේ තණ්හාවයි තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විපමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ භයං ඒ නිසා අපි මේ සංසාරේ යම් කිසි දෙයක් ප්‍රියයි මනාපයි මගේ මගේ ආත්මය කියාගත්තනම් අන්න ඒ ටිකෙන් පමණයි දුක එන්නේ කියලා හිතා ගන්න. ඉතින් අපි ඒව එකතු කරන වෙලාවේදී අපි ඒව රැස් කරන වෙලාවේදී ලොකු ජයග්‍රහණයක් විදියට අල්ලපු ගෙදර කට්ටියටත් ඉස්සර වෙලා අපිට ප්‍රිය දේවල් මනාප දේවල් අපි රැස් කරගන්න ලොකු සටනක ඉදිලා ඉන්නේ. ස්පාසුකුත් නැහැ අපිට මේ දේවල් රැස් වෙනකන්. නමුත් මේ රැස් වෙච්ච දේවල් වලින් අන්තිමට එකතු වෙන දුක ප්‍රමාණය ප්‍රධාන වශයෙන් ජරා ව්‍යාධි මරණ අවස්ථාවේදී ඉතාම කැපිපෙන විදිහට තේරෙනවා අපි මොන જાති මේ විදිහට රැස් කරගත්තත් ජරාවටපත් වෙන එකට මොනම જાතින් ඔත්තු ක්‍රී වස්තු වලින් ලාභයක් වෙන්නේ නැහැ. ව්‍යාධියටපත් වීම කියන ලෙඩවීම සම්බන්ධයෙන් ඔය රැස් කරපු ප්‍රී වස්තු වලින් මොනම වැඩක්වත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මරණය ගැන කතා කරනකොට ප්‍රිය වස්තු වැඩි වෙන වෙච්ච කෙනාට මරණය තද බල දුකක්. ඒ වගේම මේ මරණය ප්‍රිය වස්තුවටත් දුකක්. අඬාගෙන උපදින අපි අඬවල තියලා මැරලා යනවා. ඉතින් ඒක නිසා මේ තාක් අපි අපේ ප්‍රිය වස්තු ඉබේ අපි ළඟට ආව නෙවෙයි අපි හම්බ කරලා තියෙන්නේ. අපි උපෙලා තියෙන්නේ. ඒ උපේපු සියලු දෙයක්ම වෙන වචනෙන් කියනවනම් දුක්. උපයුවා නම් සමක් අපි උපයලා තියෙනවා නම් ඒ උපයන හැම දෙයක්ම දුකක්. ඒ නිසා තණ්හාවම තමයි තණ්හාවෙන් ආශාවෙන් ප්‍රේමයෙන් එකතු කරනවාමක් ඒක දුක පිණිස පිටිනවා කියලා සරුවචනාංශී ප්‍රථමතාවට අභීතව සිංහනාද පවත්වමින් මේ ධර්මයේ පවත්නකොට එවකට හිටපු ආගම පිළිබඳව බලධාරීන් සරුවචන චෝදනා කරා අරසරසෝ නිබ්බෝගෝ උච්ඡේදවාදෝ අකිරිය වාදෝ කියන නම් වලින් දොස් කියන්න පටන් ගත්ත මේ ප්‍රියමනාප දේවල තියෙන රස අඳුරන්නේ නැති අරස රස මිනිස්සෙක් මේ බුදුහාමුදුරෝ කියන්නේ යාගේ බණත් එහෙමයි නිබ්බෝගෝ ලැබිච්ච භවභෝග සම්පatti පරිභෝග කරන කතාවල් නෙවෙයි බුදුහාමුදුරෝ කතා කරන්නේ ඒ වගේ වන්දා කරන කතාවල් නිබ්බෝගී උච්ඡේදවාදී ඔක්කොම ඉවර කරන, ගෙවම් කරන පැති, නැති කරන පැති විතරයි කතා කරන්නේ. අපගබ්බෝ මේ <clears throat> ගබ්සා කරන කතා කතා කරනවා. ඒ තවත් වචන තුනක් තියෙනවා කොහොම හරි එදාත් මේ බණ බුදු බණ එදා හිටව සමාජයටත් ටිකක් තේරිලා තියෙනවා. ඒ ප්‍රමාණයට පටලවාගෙන තියෙනවා. කොච්චර පටලවාගත්තද කියනවනම් සරුවචනසිත දොස් කියලා ධර්මයටත් දොස් කියලා තියෙනවා. නමුත් අපි ඊට අවුරුදු 2600 කට පස්සේ පස්ස මේ පහළ වෙලා අපිත් ඒ බමුණු මතවල හැටියට මිදෙන්න නැත්නම් අම්මලා දාත්ලා කියපු තාලෙට ගොඩක් හම්බ කරලා තියෙනවා. ඒ හම්බ කරන වස්තු වලින් අපි තාමත් උත්සාහ කරනවා ලෙඩකදී, කරදරකදී, අමලියකදී, රෝග ජරාවේදී, මරණයේදී උදව් කරයි කියලා. ඉතින් එතෙන්ට ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඒ වගේ කිසිම උදව්වක් කරන්නේ නැහැ. ඒ අර ටිබෙටන් යෝගි කෙනෙක් කියලා තියෙනවා. ඔබ මැරුණට පස්සේ මේ ඥාතීන් විශාල රැස්වීමක් පවත්වාවි. පවත්තලා එක්ක මේ මිනිස්සයා ගින්නට දාන්න ඕනේ, එහෙම නැත්නම් මේ මිනිහ වතුරට දාන්න ඕනේ, එහෙම නැත්නම් වලක් හරලා වල්ලන්න ඕනේ කියලා ඒක දාලා දූවකට ගෙදර එනවයි කියලා මේ ඉක්මනට වැඩ ඉවර කරලා নিকමට හරි ඊට පස්සේ ගෙදර ආවොත් එimhe දුම්මල ගහලා එලවන්නේ. අර මැරිච්ච යක්ෂයා ආය ඇවිල්ලා ඉන්නකම් සාදරෙන් ආදරෙන් වැඩඳගත්තට මරුණට පස්සේ එදා රෑ ගෙදර ගියොත් එහෙම නිකන් අපේ දැන් ওই වචන තියෙන ගුරු භූති වචන කියන සූක්ෂම ශරීරයෙන් හරි අලි අවුලක් වෙන්නේ. ගෙදර මිනිස්සු කී අතහැරලා යනවා. මල පෙරේතෙක් ඇවිල්ලා. ඉන්න කන්නන් නැන්දා මාමා අක්කා නංගී කියලා කතා කරුවට මොකද? මරුණට පස්සේ බැරි වෙලාවක්වත් හුලඟක් දිගේවත් නැත්නම් යන්න එපා. ගියොත් ඇල්ලතර ඉල්ලුවාට හම්බෙන්නම් ගිනි වතුර. ඒ තරම්ම මැරිච්ච මිනිස්සයා අපි වහාම සීක්‍රෙන් කපලා දාලා කටයුතු කිරීමේ තරම් අපි මරණය ආමංගල්‍ය කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපි ප්‍රිය කරන වස්තුන් කෙරේ ද්වේෂ කරන්න නෙමෙයි අපි මේ කතා කරන්නේ. ඒ ප්‍රිය වස්තුන් කෙරේ දැඩි බැඳීම ඒකාන්තෙම දැඩි දුකක් වෙනවා. ඒ නිසා පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ මේ වචන අපි මට මතක අටේ පන්ති ඉඳද්දී අපි බුද්ධාගම ධර්මපදයට කටපාඩම් කළා. ඒ කටපාඩම් කරාට අපි තාමත් ප්‍රේම උපදවන වස්තු හම්බ කරනවා, තණ්හා උපදවන වස්තු හම්බ කරනවා. හම්බ කරලා සැපත් බලාපොරොත්තු වෙනවා. නමුත් බලාපොරොත්තු වලටත් වැඩිය <clears throat> ඉක්මන් කරලා බලාපොරොත්තුට වැඩිය පාලනයකින් තොරව ලැබෙන හරියක් ලැබෙන දුක්. ඒක පිළිගන්න අකමැති ලෝකයට අපි කියනවා කාමභෝගී පිරිස් කියලා, වෘතක්ජන පිරිස් කියලා. ඒ නිසා භාවනා කරන කෙනෙක් මේ ප්‍රශ්නය ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් භාවනා කරන්න ඉස්සරලා නම් දුක ගෙවන් කිරීම නැත්නම් තණ්හාව ගෙවන් කිරීම නැත්නම් ප්‍රේමය ගෙවන් කිරීම වගේ මාතෘකාවක් ගත්තොත් මහමෙරක් වගේ බරපතල දෙයක් රැස් කරන එක අමාරුයි කියලා ඉස්සලා හිතෙන්නේ නමුත් රැස් කරපු දේ යම් ආකාරයකින් වෙන් කරන්න ගිය දවසේ විශාල බරක් එන්න පටන් ගන්නවා. මොකද ඒව කොහොල්ල ගුලි වගේ අතාරින්න හදනකොට ඇලි ඇලි ළඟට එනවා. නමුත් භාවනාවේදී භාවනා පිළිබඳ ගැඹුරින් හදාරපු සරුවච්චන් වහන්සේ මතක් කරලා දෙනවා ඒ තණ්හාව ඒ ප්‍රේමය අතීත දෙකින් හෝ අනාගත දෙකින් හෝ මෙතන නැති දෙයකින් හෝ මගේ නොවන දෙයකින් කවදාකවත් දුකක් එන්නේ නැහැ. එනවනම් දුක එන්නේ මම දැන් මෙතනම තමයි. ඉතින් ඒක තේරුම් ගත්ත දවසේ කියන්නේ දුක කිව්වට භවනා නොකරපු එකන අතීත දුක් විඳිනවා අනාගත දුක් විඳිනවා අතන තියෙන දුක් විඳිනවා මෙතන තියෙන දුක් විඳිනවා අනුන්ගේ දුක් විඳිනවා මත් භාවනා කරන කෙනාට බුදුජාන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව පෙන්ලා දෙන්න වගේ මතක් කරලා කියනවා මේ සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ මේ චිත්තක්ෂණය කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ අතීත දුක්, අනාගත දුක්, අතන දුක්, මෙතන දුක්, අනුන්ගේ දුක් ගැන කල්පනා කරන වෙනුවට තමන්ගේ වර්තමාන මේ මොහොතේ චිත්තක්ෂණය පිරිසුදු කිරීමයි අපේ භාවනාව කියලා කියන්නේ. අපේ ප්‍රතිපදාව කියන්නේ ශික්ෂණය කියන්නේ ඒක නිසා ඉස්ලාම් බුදුජානනාංශයේ දෙන මේ සහතිකය පිළිගෙන වර්තමාන හිත පිරිසුදු කරන්න පටන් අරගත්තොත් අර මහා දුක්ඛඳ ටික ටික ටික ටික දුර්වල කරන වැඩ පිළිවෙලක් කරන්න පුළුවන්. එදි මේකට හොඳ නිදර්ශනයක් නැත්නම් ගෙනහැර පෑමක් අපි අර කලිමුත් උද්දෘත කරගත්ත මාළුක්‍ය පුත්ත සූත්‍රයේදී සඳහන් වෙනවා. ඒකෙදී සර්වචන් වහන්සේ මාළුක්‍ය පුත්ත ස්වාමින් වහන්සේට පැත්තකටලා විවේකීව භාවනා කරන්න කමටහනක් දෙන්න ඉස්සර වෙලා එයාගෙන් අහනවා යංගින්චි මාළුන් කියපුත් චක් චක්කු විඤ්ඤය රූපං අදිත්තං අදිත්ත පුබ්බං නපස්සති නපස්සිසanti සම්තිතේ හොಂತಿ පේමං වා ඡන්දං වා කාමං වා ආලෝක පුත්‍රය උඹ කවදාකවත් ඉෂර දැකපුත් නැති දැන් බලමිනුත් නැති දැන් ඔබට පේන්නෙත් නැති මත්තර පේන්නෙත් නැති කියලා යම් ඇහැට දැකිය හැකි රූප සමූහයක් තියෙනවා නම් අන්න ඒව රූමයක් පිළිබඳවට ප්‍රේමයක්වත් තණ්හාවක්වත් කාමයක්වත් හටගනින්න කියලා. අපි ජීවිතේ කවදාකවත් එක දැකලත් නැහැ, දැන් දකිමිනුත් නැහැ, දැන් බලමිනුත් නැහැ, මත්තර බලන්නත් වෙන්නේ නැත්තම් එහෙම දෙයකින් මේ කියන තණ්හාව හෝ මේ කියන ප්‍රේමය හටගන්නේ. ඒ කියන්නේ දුකට හේතු වෙන තණ්හා දුකට එන ප්‍රේමය අතීත රූප වලින් හෝ අනාගත රූප වලින් වෙන්නේ වෙනම නම් වෙන්නේ වර්තමාන මොහොතේ තමයි. අතීතයේ සීකරණ මුවාවේ මේක සෙවෙන්නේ වර්තමාන මොහොතේ. ඊට පස්සේ යංකින්චි සෝත විඤ්ඤය ශබ්දා ඇහැට වැදින්න ඕනේ ශබ්දයක් අහලත් නැත්නම් ඇහෙන්නෙත් නැත්නම් දැන් අහන්නෙත් නැත්නම් මත්තට අහන්න වෙන්නේ නැත්නම් එවැනි සද්දකින් අපිට කවදා හරි එවැනි සද්දයක් පිළිබඳ රාගයක් හරි ප්‍රේමයක් හරි තණ්හාවක් උපදීටි කියලා. ඉතින් මාළකපුත්තු ස්වාමීන් වහන්සේ කියනෝ නෑ කියලා. මේ පිරිස මොනවා කියයිද මන් දන්නේ කෙසේ නමුත් අපි යම් රූපයක් දැක්කා නම් අහුවා නම් ගන්ධ රස පහස බැලුවා නම් ඒක මේ වෙලාවේ අපි දැවෙමින් පවතිනවා නම් එතන තමයි ප්‍රේමය උපදින්නේ. එතෙන් තමයි රාගය උපදින්නේ. එතෙන් තමයි <clears throat> දුක උපදින මූලය තියෙන්නේ. ඒ නිසා මේ මොහොතේ ඒක ක්‍රමවේදයකින් කපලා දාන්න පුළුවන් නම් නිකන් හිටියොත් ඒක මතුවෙනවා ඒක හැටි. ඒ නිසා භවනා මනසිකාරයක් හරහා ඒ මතුවෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සියල්ලම ගෙවම් කරන්න පුළුවන් නම් එතකොට අපිට ආය නැවතත් කරදර වෙන්න ඕනේ අතීත රූප සම්බන්ධව භාවනා කරන්න ඕනද අනාගත රූප සම්බන්ධ භාවනා කරන්න ඕනද අතීත සද්ද අනාගත සද්ද ආදී වශයෙන් කිසිම දෙයක් නැහැ වර්තමාන මොහොතේ විදියට රකින්න පුළුවන් නම් ඒ කිනාට තුන් කාලය පිළිබඳව තුන් කාලය පිළිබඳව සාතිකයක් ලැබෙනවා ඒක නිසා අපි භාවනා උපදේශපන්තිය සහ දැනට ලියන අත්දැකීම මෙතෙන් පොඩ්ඩක් කොණු කරලා ගත්තොත් ධෛර්යයක් ඇති කිරීම සඳහා අපි පරියංක භාවනාව ගත්තොත් පරියංකේ ඉඳගත්ත කෙනෙක් ඇහැරලා තිබ්බොත් රූප විශේෂයි ප්‍රේමය හෝ ඡන්දය හෝ තණ්හාව ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි පරිේශන මට්ටමින් ඇත් දෙක වහනවා. සද්දයක් තිබිලා කන ඒකට යොමු වුණොත් ඒකට ප්‍රේමයක් හෝ තණ්හාවක් හෝ තරහක් හෝ ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊසනි ශබ්ද දැනකට යනවා. ඊට පස්සේ අපි <clears throat> නාසයට දිවට දැනෙන රසවල් ගඳවල් පිළිබඳ උනන්දු වෙන්නේ නැහැ. කයත් තැම්පත් කරනවා. මොනෑම විදියකින්වත් චේතනා පහල කරන්න බැරුව නිකන් හුඹහක් වාගේ චෛත්‍යයක් වාගේ tempat කරලා මේක ඇතුලේ දැන් මොනවද යන්නේ කියලා බලන වර්තමාන වශයෙන් දැන් මොනවද වෙන්නේ කියලා. ඉතින් එතකොට අර ඉඳගෙන ඉන්න ඉරියව්ව එක්කෝ ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් ඒ ඇතුලේ සිද්ධ වෙන උඹ ඇතුලේ සිද්ධ වෙන හුස්ම ගන්න එක, පිම්බීම හැකිලිම වගේ අපිට ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඒක දිහා මම කෙටියෙන් මතක් කරන්න මේක හිතන තරම් සෑහළු නෑ. බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට දැන් මේ හුස්මත් ගෙවෙනවා නම් අර තණ්හාව ඇති කරන්න පුළුවන්, ප්‍රේමය ඇති කරන්න පුළුවන්, රාගය ඇති කරන්න පුළුවන් සේරම ගෙවුවා වෙනවා. එතකොට හොඳටම තේරෙනවා නැවත දුකක් හෝ දුකක් ඇති කරන්න පුළුවන් කිසිම හේතුවක් නැහැ. හිත නික්ලේශී භාවයටපත් වෙනවා. පිරිසිදු භාවයකටපත් වෙනවා. ඉතින් ඒ වෙලාවේදී Tamange හිතේ ඇති తত্ত্বය, චිත්ත తত্ত্বය පිළිබඳව නුපුහුණු යෝගාවචරය හරි කලබලයකටපත් වෙනවා. හරි විචිප්ත භාවයටපත් වෙනවා. දැන් මම මොකේද භාවනා කරන්නේ? භාවනා අරමුණක් දුන්නා. ඒකත් කිවිලා ගිහිල්ලා දැන් මම මොකද කරන්න කියලා එක්කෝ හයියෙන් හුස්ම ගන්න යනවා. නැත්නම් නැගිටලා වෙන භාවනාවකට යනවා. සක්මන් කරන්න හදනවා. එහෙම නැත්නම් මේ නිකන් ඉන්නකේ මෛත්‍රී භාවනා කරුවොත් මොකද කියලා හිතනවා. බුද්ධානුසුචි කරුවොත් මොකද කියලා හිතනවා. දිටිස් කුණ භාවනා කරුවොත් මොකද කියලා හිතනවා. අනිච්චන් දුක්ඛං නැත්නම් භාවනා කරුවොත් මොකද්ද කියලා මොන තාලෙන් හරි අර ගෙවම් කරපු අරමුණට විවිධ අරමුණු ගෙනත් දාගන්න ඒ අපේ තියෙන අවිද්‍යාව අපේ තියෙන මෝඩකම උදව් කරනවා. ඉතින් ඒකට කමඨාන හොඳට සුද්ධ කරගෙන මේ වෙලාවේදී මේ ඇතිවෙච්ච විවේකයට රාගයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රේමයක් ඇති වෙන්නේ නැහැ, තණ්හාවක් ඇති වෙන්නේ නැත්නම් ඒ චිත්තක්ෂණේ පිවිතුරු චිත්තක්ෂණයක්. මේ චිත්තක්ෂණේ සැකයක් නිසා කෙලස ගන්න එපා. මේ චිත්තක්ෂණය අරමුණු දාලා කෙලස ගන්න එපා. මේ චිත්තක්ෂණය පිළිබඳ ශ්‍රද්ධාව නැති කරගන්න. මේ නොදන්නා දේ පිළිබඳව අශ්‍රද්ධාව ඇති කරන්න එපා. මේ නොදන්නා දේ පිළිබඳව ඇතිවිච්ච මේ හිස්තන තුල ප්‍රපංච කරන්න එපා. ප්‍රශ්න හදන්න එපා. ඒ හදන හැම වෙලාවෙම ඒක ආයෙත් අර නැතිවෙච්ච ප්‍රේමය, තණ්හාව ඇවිල්ලා ඒ අර දුක් යවන බීජ ඇති කරන නිසා එකක් අමාරුයි කෙනෙකුට අර කියන විදිහේ එක අරමුණට හිත දාලා ඒ අරමුණ ගෙවම් කරලා ඇති වෙන විවේකයට යනවා කියන එක සෑහෙන ජයග්‍රහණයක් භවනා ජීවිතේ. දෙක මෙන්න මේ ඇති කරගත්ත මේ විවේකයේ තුල ඡන්දයක් හෝ ප්‍රේමයක් හෝ තණ්හාවක් කියන ප්‍රධාන දුක් දෙන බීජ නැහැ කියලා තේරුම් අරගෙන ඒක දිගට පවත්වන එකයි ප්‍රතිපදාව කියලා තේරුම් ගන්නවා කියන එක භාවනා කරනට වැඩි අමාරුයි. දැන් අපි මේ වැඩසටහනේ ඇති වෙලා තියෙන ප්‍රශ්නෝත්තරට අහපු ප්‍රශ්න ගත්තොත් 90ක් විතරම ඒ පිරිසුදුකමට ගිහිල්ලා ඊගාවට මොකද කරන්න කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක මොකද ඒක එච්චර පිරිසුදුයක් විතර තේරුම් ගන්නෑ. තේරුම් ගන්න නැතුව මේක අර සරල භාවයේ සංකීර්ණ කරගන්න හදනවා. අනාකූල ගතිය ආකූල කරගන්න හදනවා. මේක උපමට්ටම් කරන්න හදනවා. උපමට්ටම් කරන්න කරන්න වෙන්නේ ඔය ප්‍රේමේ, ඔය රාගේ, ඔය තණ්හාවල් ඇති වෙන්න පටන් ගන්න. චේතෙන්ද ගෙනියන එකත් අමාරුයි. ඉන්නට රසයක වටිනාකම තේරුම් ගන්න එකත් අමාරුයි. ඒ නිසා බුදුජන් වහන්සේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේට ඔබේ හිත කෙලෙසෙන්නේ නොදකපු රූප වලින් නෙවෙයි නොදකපු සද්දවලින් නෙවෙයි ගන්ධෙන් රසෙන් පහසෙන් නෙවෙයි මේ ලෝකේ මොනවා හරි ප්‍රේමයෙන් ආදරෙන් දැක්ක රූප වලින් තමයි කෙලසෙන්නේ. අන්න ඒකත් මේ විදිහට අරමුණකට වාංගු කරලා ඒ අරමුණ ගෙවන් කිරීම හරහා ඔක්කොම ප්‍රේමී රාගේ තණ්හාව නැති නොවන තාලට ගෙනිච්චොත් එතන තියෙන පිරිසුදුකම එගොඩට යන්න එහෙම නැත්නම් අපි කියන පරමාර්ථ ලෝකයට යන්න ඉස්සලා අනිවාර්යයෙන්ම පදම් කරගත යුතු අනිවාර්යයෙන්ම හුරු කරගත යුතු හැඩගැසිය යුතු තත්ත්වයක්. ඒකට හැඩගැහෙනවා කියන එක හරියම අමාරුයි. ඒ තරම්ම අපේ හිත මේ කෙලස් වලට බරගතිය නිසා. ඉතින් ඒක නිසා එතෙන්ද ගිය ඇත්තන්ට නම් ගිහිලා තාම නිවන් දැකීමේ නිබ්බිදා නිබ්බේදයේ පිළිබඳ අදහසක් ඇති කෙනෙකුට නම් මේ කමට අංශුද්ධ කරා වගේ බණ කියනකොටමත් කාරණා වැටෙනවා. නමුත් මෙතෙන්ද ගිහිල්ලත් තාම ඒක පිළිබඳව දන්නේ නැති කෙනෙක් හිටියොත් ඒක නා කරන්නෙම අර වගේ ඒක සැක කරලා අයියන් හුස්ම ගන්න ගිහිල්ලා අරමුණු ඇති කරගන්න ගිහිල්ලා নানা ආකාරයෙන් මේක අවුල් කරගන්න. ඉතින් ඒක නිසා ඒ මුලට ඇදගත් වෙලාවක අලුතෙන් නැවත කර්ම රැස් නොවීම පිළිබඳව වගවීමකින් කටයුතු කරන්න පුළුවන් දවසට යෝගාවචරයා කියන නම කියා ගන්න පුළුවන්. මොන තාලෙන් හරි ඒක අවුල් පාස කරගන්නවනම් ඒ පිරිසිදුකම දුන්නට මොකද ඒක අවුල් කරගන්න තත්ත්වයක්. ඉතින් බුදු වෙච්ච ගමන්ම සරුවච්චන් වහන්සේ අනේක ಜಾති සංසාරං සන්දහා විශ්වං අනිබ්බිසං කියලා තීතු පෙන්නලා දුන්නේ මට මේ මුලටම යන්න පුළුවන් වුණා. මම මේ සම්පූර්ණ අඩියටනකන් සුද්ධ කරා අලුතෙන් තණ්හාවක් උපදින්න අලුතෙන් ප්‍රේමයක් උපදින්න අලුතෙන් කාමයක් උපදින්න කිසිම ආධාරයක් උපකාරයක් මං දෙන්නේ නැහැ. පයින් සීලොන්ට ඉනි මං බඳින්නේ නැහැ. මම මේ ඇති කරගත් එක ටිකට ගෙඩියනවා කියන එක තමයි මගේ හිත විසංඛාර වුණා. හිතේ චේතනා මොකක්වත් නැතුව සංස්කාරයෙන් තොර වුණා. ඒ විසංඛාර தત્ත්වය තමයි මම ඉදිරියට ගෙනියන්නේ. ඒක නිසා ඒක ඇති කර ගැනීම එකක් ඇති කරගත්තට පස්සේ ආගය කරන එක එකක්. ඉතින් මම එක දවසක් මට මතකයි කොළඹ ගිහිල්ලා බණකට ඔය අනේක ಜಾති සංසාරං ගාතාවට සම්බන්ධ කරලා බණක් කිව්වා. බණක් කියලා ඉවර වෙලා විනාඩි 55ක් පොඩ්ඩක් බණ කියලා මම කතා විනාඩි 5 10ක් තියෙනවා. අපිට ඕන නම් ඒ සඳහා ඉදිරිපත් කරපු අදහස මතින් ධර්ම සාකච්ඡාවක් කරන්න පුළුවන්. ඉතින් කෙරුවට පස්සේ එක්කෙනෙක් පිටිපස්සෙන් ඉල්ල කිව්වා ස්වාමින්වහන්සේ අපි මේ මේ ජීවිතය ඉවර වෙනකොට හරි මොන දෙයක් හරි ඉවර වෙනකොට හරි ඇතිවෙනේ පිරිසුදු తত্ত্বය නැතුව අලුතෙන් අලුත් ජීවිතයක් හෝ අලුත් ජවනිකාවක් හෝ අලුත් සිද්ධියක් කරනකොට කොච්චරක්නම් අර කෙලසිච්ච తত্ত্বය බලපානවද කියලා කියනවනම් වෙච්ච සිද්ධියක් මට ආරංචි වුණා මේ ජීවිතේ තාත්තයි පුතයි අතර ඇතිවිචි තද බල වෛරයක් හිතේ තියාගෙන දෙන්නම සාමාන්‍යයෙන් තාත්තයි පුතයි වගේ ජීවත් වෙලා තියෙනවා තරහ පෙන්වන්න නැතුව. නමුත් මේ කර්ම ශක්තිය අනුව ඊගාවාත්මදී පුතා තාත්තා වෙලා තාත්තා පුතා වෙලා ඉපදිලා අරයා කිසිම හේතුවක් නැතුව පුතා තාත්තා මරලා. ඒක හිතා ගන්න බැරිලු ඒ වගේ මේ සංසිද්ධියකදී මොන හේතුවක් නිසා වෛර බැඳද කොහොමද උනේ කියලා නමුත් ඒක පස්සෙ උඟා කල් ගියාට පස්සේ ඔය පුනරුත්පත්ති කතාවකින් එහෙම නැත්නම් මෝහන නිද්‍රාවකින් තේරලා තියෙනවා වී ආත්ම ගෙනාපු ද්වේෂයක් නිසා එයා එයා හරහා අර පිරිමහා ගත්තා මේ ආත්මෙදී ද්වේෂය ඒ නිසා ඒක විස්තර කරන්න අමාරුයි ආචාර ධර්මයේ අර්ථයෙන් ඒක නිසා අපි නින්දට යනකොට මරණයට යනකොට එහෙම නැත්නම් සිද්ධියකදී අර පරණ ටික ඔක්කොම ගෙවම් කරන්නේ නැතුව <clears throat> අපිට හිතෙන්නේ නම් ඡන්දේ ප්‍රේමේ වගේ කියන නමුත් ඒකේම අනිත් පැත්ත තමයි ද්වේෂය. ද්වේෂය ඉතුරු වෙලා තියෙනවනම් ඒක අර මුල් බැහැගෙන තියෙනවා කවදා හෝ අවස්ථාවක් හම්බෙච්ච ගමන් මොන හේතුව මොන ක්‍රමයකට වෙනවද දන්නේ මරණය මරණ ධර්මයට හෝ මරණාන්තික වේදනාවකටපත් වෙනවායි කිය. ඒක ඒ ප්‍රශ්නයක් විදිහට නෙමෙයි අතට ඉදිරිපත් කර ප්‍රකාශයක් විදිහට. ඉතින් ඒ වෙලාවේදී මම ඇහුවා හොඳ අපිට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් මේ ආත්මදී tempat වෙච්ච බීජ, ද්වේෂ බීජ ඊගාවාත්මෙදී ඒක වීතික්‍රමණය වෙනවා. Tamangeම තාත්තා පුතා මරන හේතුව හොයන්න අමාරුයි. ඔක් කාඩක්වත් හිතෙන්නේ නැද්ද ඒ ද්වේෂ බීජය වගේමයි තාත්තට පුතා ප්‍රේම කරන එකත් සංසාරයේ ওই විදිහටම විනාශ කරනවා කියන්නේ. ද්වේෂය නම් අපිට විස්තර කරතයි ආදරය කරුවත් ඕකමනේ. අනි අම්මේ අර පිටිසට හරියට තරහ ගියා. ඒ කියන්නේ අම්මට පුතාලා තහ යාළු වෙන එක ප්‍රේම කරන එක හොඳ නැද්ද කියලා. මම කියන්නේ මම මම මොනවක්වත් කියන්නේ මම කියන්නේ ද්වේෂය ඕගොල්ලන්ට පේනවනම් මේ විදිහට ලෝ බැඳ ලෝ බැඳ පහර දෙනවයි කියලා. ඒ හිතා ගන්න බැරිද ප්‍රේමයත් මයි මේ මේ ඔය කියන ලබැඳියාවත් ඔය විදිහටම පහර දෙනවා. මොන විදියකත් පිළිගන්නේ. ඉතින් අම්ම කෙනෙක් කතා කරලා කිව්වා ඒකට ඔබ වහන්සේ කියන්නේ ප්‍රේම කරන්නත් එපයි කියලා. ඒක නැත්නම් අම්මට තාත්තට තියෙන ආදරය තිපයි කියලා මම කිව්වා නෑ. ඒ කෙරුවට කමන්නේ මතකද ද්වේෂයේම අනිත් පැත්ත තමයි වෙන්නේ. මොන දෙයකට කැමැති වුණත් අකමැති වුණත් එකම කාසිය දෙපැත්ත යලවෙන්න මැද මාවතට වැටෙනවා. ඉතින් ඊට පස්සේ අම්මා කතා කරලා දෝෂ ස්වරූපේ මත කෙරුවා ඔබ වහන්සේ කියන්නේ මේ manussාත්ම භාවයක් ලැබීම හොඳ නැති දෙයක් පිනට නේද අපි උපදින්නේ ඉති ඉපදුනාට පස්සේ manussකමට සලකන්න එපාද ඒ අම්මට තාත්තට ප්‍රේම කරන්න ඕනේ දැන් නේවිද මම කිව්වා ඒක වුණත් ඕනාට වැඩි කෙරුවොත් අර ද්වේෂයේම වගේ තමයි ඕනාට වැඩි ගිය ප්‍රේමය හා සමාන දුකක් දෙනවා ඉතින් ඒක මේ විපස්සනා භාවනා කරන කෙනෙකුට ටිකක් අල්ලගන්න පුළුවන් වෙයි. කාසියේ පැත්තත් එකයි මේ පැත්තත් එකයි. අපිට පුළුවන් ද අෂ්ටෝක ධර්මේ කම්පා නොවන විදිහට ඒව දිහා පෞල් සම්බන්ධතාව හෝ පව කන්තෝරුක දේ සම්බන්ධතාව හෝ මොන හරි දෙයක් බලලා අනවශ්‍ය ද්වේෂයක් හදාගන්න යන්නත් එපා අනවශ්‍ය ප්‍රේමයක් අංශය තණ්හාවක් හදාගන්න යන්න දෙපා දෙකම එකම කාසිය දෙපැත්ත. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය කවුරුත් නොකියවත් ද්වේෂයේ බද්ධ වෛරය කියලා කියන ආත්මෙන් ආත්මට යන වෛරය පිළිබඳව අපිට ලොකු පිළිකුලක් තියෙනවා. නමුත් අපිට ප්‍රේමය පිළිබඳ පිළිකුලක් නැහැ. අල්ලබදාගෙන මේ උපදින උපදින සංසාරේ අනේ මේ අම්මම මට ලැබෙන්න ඕන. ඔයාම මට අම්මා වෙන්න. මේ අගාධ වූ සංසාරේ මගේම ඔබේම පුතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලොකු වටිනා දෙයක් විදිහට මේ කරන්නේ. ඒක ලියලා ගිහිල්ලා නිබ්බිදාවට නිට්‍රේ දෙබිනස භාවනාත් කරනවා. අසන කරන්නේ පුළුවන් තරම් දුක වඩන සංසාරේ වඩන ප්‍රාර්ථනාවක් ඇතුව මේ පැත්තෙන් මේ දුක ගෙවන සංසාරේ නතර කරන ප්‍රාර්ථනාවක් ඉල්ලනවා. ඒක නිසා මේ දෙක හරියට තේරුම් අරගන්නවා කියලා කියන්නේ බුද්ධ ආගමෙන් පිට ආගමක ඉන්න කෙනෙකුට මොනම බලාපොරොත්තුවක් තියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රේමය, ඒගොල්ලන්ගේ තණ්හාව හැමදාම තණ්හාදිත්‍ය මිශ්‍රිතයි. මාන නිශ්චිතයි. සරුවචනාංශය සඳහන් කළා කියනවා මාතා යතානියම් පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්කේ. තමන්ගේ කුසින් වදාගත්ත දරුවෙකුටසේ සියලු සතුන් කෙරේ මෛත්‍රී කරන්නේ. අපිට එම නෙවෙයි තියෙන්නේ අපේ බබාට මෛත්‍රී අල්ලපු ගෙදර බබාට නෑ. දැන් අපේ නායකයාට ගෞරව කරනවා මේ අපි නායකත්වයේ දෙනවා ප්‍රබහා කරන්න බෑ. ඉතින් මේ தත්ත දෙක තියෙද්දී අපිට මේ නිර්වේදයක්, ගෙවන් කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ. මම කාටවත් කාගවත් තියෙන අගයන් ආඩම්බරයන් අභියෝග කරනවා නෙවෙයි මේ ਸਰවචනන්සේ පෙන්නන තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති බය. ද්වේෂය පිළිබඳ අපි මෙච්චර නරකට කතා කරාට අපි මේ ඇති කරගන්න ඇලීම් බැඳීම් මේ සංසාරේ බැඳීම් කොච්චර දුරද කියනවා. ඒක නිසා ਸਰවචනන්සේ වගේ නිර්වේදයකට නිබ්බිදා නිබ්බේදයකට යන්න ඉස්සලා ඒ ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම අබිනිෂ්ක්‍මණය කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන් මට්ටම් තුනක් කතා කරලා තියෙනවා. ඉතින් අපිට අර කාය විවේකයක්වත් ගන්න බැරි නෑ. ඒ කියන්නේ අපි හම්බ කරපු වස්තුවෙන් පොඩ්ඩකටවත් ඈතට යන්න බෑ. අපි නෑදෑ පරපුරෙන් පොඩ්ඩකටවත් එහාට යන්න බැරි නම් ඉතින් ඒ පුද්ගලයාට චිත්ත විවේකයක් ගැන හීනකින්වත් හිතන්න බෑ. ඒක උදාහරණයක් වශයෙන් කියනවා නම් ඊටාම අමාරුවෙන් තමන් කාර්යබහුල ජීවිතයක ඉඳලා ඊටාම අමාරුවෙන් අපි හිතනවා සුමානයක් වෙන්ව වසන්ඩ සැලසුම් කරනවා. සැලසුම් කරලා අපි විවේක ස්ථානට යනවායි කියලා ඒක හම්බ වෙන්නේ නැහැ කලාතුරකින් නමුත් හම්බුණයි කියලා හිතමු. මේ මිනිස්සයා අර වෙන් වෙච්ච දේ කොච්චර හිතින් අරන් යනවද කියනවනම් අර විවේක වෙන සුමානෙම gedara ගැන කල්පනා කර කර ඉන්නවා. අර ගినాපු ආශාවල් ගినాපු බැඳින් ඇති කරගෙන ඉන්නවා. gedara ඉන්නකම් විවේකය ගැන කතා කරනවා. gedara විවේකයට ආපු වෙලාව ඉඳලා අර මේ භාගතරද කරලා සම්බන්ධතාවය ගැන කතා කර ඉන්න නිසා අපි අර මුලින් කතා කරපු විදිහට වස්තුකාමයට ක්ලේශකාමයට වශයෙන් ඒ වස්තුකාමයේ උදාහරණයක් විදිහට අතහැරියා තමයි. අතහැරී ගිහින් ඉඳගත් කරපස්සේ ඒ දවසට භාවනා කරන්න එන සිල්ලත්වන්ගේ ඉඳගත්තර පස්සේ මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. සාන්ත දාන්තව හිතේ එහෙම ආනාපානට දැම්පත් වෙනවද නැත්නම් ගෙදර තියෙන අද කවුද හරකොණ්ඩ තනකොළ ටික කපලා දෙන්නේ? ගෙදර යනකොට කවුද දර ටිකක් හොයලා තියන්නේ? වතු ටික ගෙනත් තියෙයිද? ඉතින් මේව තමයි මේකෙදි කල්පනා ඊට පස්සේ යම් කිසි වෙලාවක මේ උපකරණේ මේ උපමාව නැත්තම් මේ ආදර්ශය දිගේම යම්ම ආකාරයකට අපි හිතුවොත් එහෙමනේ එක දවස් හතරක් පහකට වේ බොහෝ කලකට විවේක අරගෙන කොහොම හරි කරලා පෙරපිනකටත් එක්ක චිත්ත විවේකේ ගත්තයි කියලා හිතා. අපි කියන අර විදිහට ආනාපාන හොඳට ගෙවම් කරලා සාන්ත වෙලා චිත්ත විවේකේ ගත්තට පස්සේ උපදීන් කියන යට තියෙන ආශාවනුසේ ධර්ම බුදුමාකාර විදිහට කොච්ච දාන්න පටන් ගන්නවා අර ගොරෝසු කාම ක්ලේශකාම, වස්තුකාම නැති වෙනකොට අර යට තිනෙම ඉන්න පටන් ගන්නවා. ඉතින් එව්ව එන වෙලාවේදී මේ එකකට හෝ තණ්හා කරොත් මේ එකකට හෝ ආසාවක් ඇති කරගත්තොත් ඒක හොඳටම ඇති සංසාරේ ගිරියක්. ඒක නිසා චිත්ත විවිකේ ඇති කරාට පස්සේ තමයි ඊටාම සියුම් පරීක්ෂණය. ඒ සියුම් පරීක්ෂණයට අර සාමාන්‍යයෙන් తాවකාලික හෝ ගෙයින් ගෙතකින් වෙන් වෙන්න බැරි ඥාතිකින් වෙන් වෙන්න බැරි වස්තුවෙන් වෙන්ගට බැරි කෙනාට හම්බ වෙන්නේ නැහැ. එයා ඒක ලැබලා ඊට පස්සේ චිත්ත විකත් ලැබුවට පස්සේ තමයි අර තේරෙන්න පටන් අරගන්නේ අපි අර තාත්තා පුතා මරන්න වගේ සංසාරයෙන් සංසාරයට ගෙනෙච්ච ආත්මෙන් ආත්මට ගෙනියන මේ බීජ තැම්පත් වෙන්නේ බරපතල ගනුදෙනු නැති වෙලාවට. ස්පතු වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට අපේ හිත නැත්නම් ඒ විඥාණය වස්තුකාම ක්ලේශකාම දෙක ඒ වෙලාවේ නෑ. ඒ නිසා අර ආශෝ ධර්ම, අනුශේ ධර්ම මතු කරන්න පටන් ගන්නවා. අන්නේ ආශෝ ධර්ම, අනුශේ ධර්ම මතු වෙන වෙලාවේදී ඒකට ප්‍රේමයක්, ඒකට තෘෂ්ණාවක් ඇති නොවීම පිණිස ඒ ගැඹුරු භාවනා කරන අයට, ඒ කියන්නේ තමන්ගේ ආශාවෙන් හිතනව නෙවෙයි නම හිතෙනවා. තමන් මොනවාරි අහන්න හදනව නෙවෙයි භාවනාදී ඇහෙනවා. තමන් කය හොල්ලනවා නෙවෙයි භාවනාදී කය හෙල්ලෙනවා. තමන් අන්තරස් බලන්න හදනව නෙවෙයි නමුත් භාවනා හිතට විවිධ දේවල් එනකොට ඒ යෝගාවචරය ඒන දේවල් එක්ක හෝ අල්ල බදා ගැනීමක් කෙරුවොත් මම මාගේ කියා ගැනීමක් කෙරුවොත් ඒ හොඳටම ඇති ඒ සාමයේ කෙලස් වටේ පවත්තන්න නැත්නම් කෙලස් මෝදු වෙන්න ඒ අනුව කර්ම රැස් වෙන්න යන විපාක රැස් වෙන්න. ඉතින් එතෙන්ට ගියාට පස්සේ කියන්නේ කාය විවේක චිත්ත විවේක දෙකෙන් මේ තණ්හාව මට්ටමකට දුරු කරාට පස්සේ ඒ යට අපි අපි සාමාන්‍ය කියන යටිහිත කියලා කියන්නේ අන්නේ යටිහිතේ සිදුවෙන මේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බුදුහාමුදුරු ඇර මොනම ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඇත්තටම අර ඉස්සල මට්ටම් දෙකවත් කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් ওই පිළිවෙලට කියලා නැහැ ඒ ඔක්කොම කියුවේ සර්පලදාරි දිව්‍යන් වහන්සේ ගාව තමයි රහස තියෙන්නේ සර්පලදාරි දිව්‍යන් වහන්සේ ගාම තමයි විනිශ්චය තියෙන්නේ සර්පලදාරි දිව්‍යන් වහන්සේ ගාම තමයි මන්ත්‍රය තියෙන්නේ එයාගාව තමයි මේකේ සමීකරණේ තියෙන්නේ ඌව අපිට අයිති නැහැ කියලා. නමුත් ਸਰවචනංශය හරියට ලුණු ගෙඩික පොත්ත ගලවනවා වගේ පිටම තියෙන ගොරෝසු පොත් අයින් කරලා ඊගා පොත් අයින් කරලා ඊගා පොත් අයින් කරනවා වගේ සඳහන් කරලා පෙන්ලා දීලා තියෙනවා ඒ වගේ ඊටාම assume ලේස මාත්‍ර වලට ගියාට පස්සේ ඒ විඥානේ නැත්තම් අපේ මේ හිත පැවැත්ම සඳහා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති තදාරම්මණං හෝති විඥානස තිතිය නිකාං ඒ වෙලාවේ ඇති වෙන අනාගත සැලසුම් පිළිබඳ චේතනාවක් ඇති එතන හිතෙන් හිතන කල්පනාවක් ඇති එහෙම නැත්නම් තමනුත් නොදන්නා හිතේ තියෙන අනුසේ ධර්මයක් ඇති කෙලෙසේට මේ විඥාණයට මේක පවත්වාගෙන යනවා ඒ නිසා විඥානයේ විසින්ම විවිධාකාර යෝජනා වෙනවා විවිධාකාර හිතවිලි දෝරේ ගලන්න පටන් අර ගන්නවා විවිධාකාර තමන්ට පාලනය කරගන්න බැරි තමනුත් නොදන්න තමගේ පෞරුෂලත් ලක්ෂණ රුචර්චකම් මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක වෙන්න යන වෙලාවේදී අපි භාවනා මධ්‍යස්ථානක හිටියොත් දන්න කියන තැනක යම් කිසි සාන්තියක් තියෙනවා. එම නොවුනොත් ඒක නට තේරෙන්නේ නැහැ මම භාවනා ඉදිරියට යනවද පස්සට යනවද. ඒක නිසා සර්වචනාංශයේ මේ වගේ ඒ කෙනෙකුට ගුරුවරයාට හෝ ගෝලයාට ගැළපෙන විදිහට කියනවා මේ වගේ භාවනා ඉතාම සියුම් තැනට යනකොට අර වගේ විවිධ චේතනා මතුවෙන්න පටන් ගන්න එක ස්වභාවික ලක්ෂණයක් ඉදිරියට යන කෙනා ප්‍රකල්පනා විවිධ කල්පනා මතුවෙන්න පටන් ගන්නවා තමන්ගේ හැංගිලා තිබෙන ගති වසං කරගෙන හිටපු දේවල් මතුවෙන්න පටන් අර ගන්නවා එන්නේ එව්වා දඩමීමක් කරගෙන එව්ව පිහිට කරගෙන මේ විඥාණයට නැත්නම් මේ සංසාරේ පැවැත්මට ඉද නොදීම පිණිස ඒ වෙලාවේ පහළ වෙනේ චේතනා ඒ වෙලාවේ පහළ වෙනේ මේ ප්‍රකල්පන එහෙම නැත්නම් මේ අනුසය එනවා දකින්ද දැකලා ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මය නෙවෙයි කියලා ඒකට තියෙන බැඳීම ඒකත් එක්ක ගනුදෙනුව දැක දැක දැන දැන අතාරින්න පුළුවන් නම් ඒක තමයි ඇත්තටම ඒ දාන දෙනවට සිල් ලකිනවට එහෙම නැත්නම් කියනවනම් සමාධි භාවනාව කරනට වැඩි විපස්සනා විදි කරන්න තියෙන තමන්ගේ අත්‍යන්ත සංසාරේ ආත්මෙන් ආත්මයට ගෙන ආපු ඒ කෙලෙස් ගවන් දැමීම සිදුවෙන්නේ ගවන් කිරීම සිදුවෙන්නේ වෙලා. ඒවට කියනවා අනුශේක ගෙවන් කිරීමක් කියලා ආශ්‍රව ගෙවන් කිරීමක් කියලා. නමුත් ඉස්පාසුවේ මොද විශ්වාසයේ ලෑස්ති වෙලා ගිහිල්ලා මේ මං ඉන්නේ මෙතනයි මේ වෙලාවට මේ මේ විදිහේ කල්පනාවල් එනවා අරක කරපන් කියලා හිතනවා මේක කරපන් කියලා හිතනවා අරක දකින්නවා මේක දකින්නවා මේ එන කොයි එක හෝ ළඩමීම කරගන්න යන්න එපා තුරුම්පක් කරගන්න යන්න එපා මේ එන සියල්ලම තීල දාන්න ඒ සියලුම ඒවා මම නෙවෙයි කියාගන්න, මගේ නෙවෙයි කියාගන්න, මගේ ආත්මෙ නෙවෙයි කියාගන්න නම් හුදු සංස්කාරමේ හිතින්ම වාගත්ත ඇතිවෙච්ච විස්රාමයේ තුල මතුවෙච්ච සංස්කාර බව තේරුම් ගන්න ඒව කෙරේ උපේක්ෂා වෙනවයි කියනකොට මට මතකයි එක දවසක් අර ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිපත් ආචාර්ය අනේ ස්වාමීන් වහන්සේ අපිට මේ සංකාරුපික්කා පිළිබඳ කියලා දෙන්නේ. එන්නේ මේ මතුවෙන වෙලාවල් වල මං වාඩිුනේ ඔවත් එක්ක කටයුතු කරන්න මේ මං වාඩිුනේ ආනපනත් එක්ක කරන දැන් ආනපන කිවිල විවේකව ඉන්නවා. නමුත් මේ විවේකයේ හිතට මේ වගේ චේතනා ප්‍රකල්පනා එහෙම නැත්නම් අනුශේ මතුවෙනවා. අන්‍යවදියා බලලා දැකලා නොසලී ඉන්න ගතියක්. ඔබට ප්‍රේම කරන්න ගියා හෝ ද්වේෂ කරන්න යන්න තු නොසලී ඉන්න පුළුවන් ගතියක් තියෙනවනම් ඒ යෝගාවචරයා මේ සංසාරේ කවදාකවත් නොකල විදිහේ මේ පුහුණුවකට වැටෙනවා. ඒ ඒ පුහුණුව මම භාවනාවට එන දවස්වල තිබිච්ච එකක්. මේ දන්නෙත් නෑ එහෙම එකක්. ඉස්සලා තිබුණේ අපිට ඒක ඒ தත්තට යන්න අවශ්‍ය කරන සතිය, සමාධිය, එහෙම නැත්නම් ශ්‍රද්ධාව, වීරිය වගේ චෛසික වඩා ගන්න. මේ සියලු ශක්තියින් ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන්නේ ඔක්කොම සමරසයකටපත් කරගෙන, ඒවා Tamange ආයුධ බවටපත් කරගෙන ඒ වෙලාවේදී භාවන හිත තැම්පත් වෙනකොට මේ වගේ ගොජ දැමිල්ලක් එනවා. ඒවා මේ මොන නමින් ආවත් මොන විදියෙන් ආවත් ඒවත් එක්ක උරුට්ටු වෙන්න යන්නේ නැතුව හලහප්ප ගන්න නැතුව ඒක දිගේ යන්න නම් ඒ වෙලාවේදී ලෑස්තිලා ගියේ නැත්තම් මේවට තණ්හාව ඇති වෙන්න ඉඩ තියෙනවා. ලෑස්තිලා ගියොත් පමණක් උද සූදානම් ශරීරයෙන් ගියොත් පමණක් යෝගාචරයකට මුහුණ දීලා තණ්හාව ඇති නොවීමට එහෙම නැත්නම් ප්‍රේමයක් ඇති නොවීමට කටයුතු කරන්න පුළුවන්. එතකොට අද දවසේ අද අහලා තියෙන පළවෙනි ප්‍රශ්නෙත් තිබුණේ අපි ගෙවල් දොර වලට ගියාට පස්සේ මේ වැඩමුළු ඉවරලා අපි කොහොමද අමුදරුවන් එහෙම නැත්නම් අපේ කිට්ටුවන්තන එක කටයුතු කරන්න කියලා. ඉතින් ඒක අපි විවේක මනසකට ගියාට පස්සේ අපේ අමුදරුවන්ගෙන් අපේ බැඳීම් ඇති කට්ටියගේ নানা ප්‍රකාර ඉල්ලීම් එනවා. নানা ප්‍රකාර වගකීම් යුතුයකම් රාශියක් එනවා. අන්නේ යුතුයකම් රාශිය දිහා ඒ නොසැලෙන මනසකින් බලන්න ඉන්න පුළුවන් නම් මේක මම අනිවාර්යම කළ යුතුයි නොකළොත් හඳ නැහැ කියන එක නෙවෙයි තියෙන්නේ. Tamanට කරන්න පුළුවන් හරියක් තියෙනවා බැරි හරියක් තියෙනවා. ඒ නිසා ඒකට මේ මධ්‍යස්ථ මනසකින් බලන එක බාහිර ලෝකේ මේක වෙනවා වගේම භාවනා මනසකට ගියාට පස්සෙත් හිතෙන් එනවා විවිධාකාර යෝජනා. විවිධාකාර සැලසුම්, විවිධාකාර ඉදිරි වැඩපිළිවෙළවල්. ඒව ඔක්කොම ක්‍රියාත්මක කරන්නත් බෑ ඒවා හුඟක් කරාට මනෝ විකාර අන්න ඒවයිදි පවු නොකරන එක විතරයි ප්‍රධාන දේ මේවත් එක මොන විදියෙන් හරි හිතට දෙයක් එක කැමැත්තෙන් හෝ කැමැත්තෙන් ගැටුනොත් දුකට හේතු වෙනවා නොගැටි ඉන්නත් බෑ අතෝරක් නැතුව ඉන්න පටන් ගන්නවා ආනේ අතෝරක් නැතුව එද්දී ඒක දිහා නොසලී බලාගෙන ඉන්නකොට මුලදි මුලදි හරි අමාරු ඒක නිකන් මේ ගඟක් වතුර පහට කළද්දී තමන් ඉහළට ගඟ දිගේ ඉහළට පටිශෝතගාමීව පීනනවා වගේ. ඔළුව පල්ලෙහාටදී ඉහළට පීනනවා වගේ. ඉතින් ඒක කරන වෙලාවේදී තමයි මතක තියාගන්න ඕනේ මේ ඔක්කොම සුහද විදියට මිත්‍ර ස්වරූපයෙන් අභිවෘද්ධිය සලසමින් වගේ විවිධ යෝජනා එනවා. කොයි එකකින් නැත්නම් කොයි එකට අපි හේතුණත් වෙන්නේ මොකද්ද අර හිතේ තියෙන විවේකේ නැති වෙලා අපි මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියන විදිහට මනස පූර්වංගම කරගත්ත මනම ශ්‍රේෂ්ඨ කරගත්ත මනෝමය ධර්ම කොටකට යට ආන එතන තමයි අපිට මේ භාවනා වැඩමුළුවේ ඉන්න කට්ටියගේ පැත්තෙන් බලනකොට පවු නොකර සිටිනවා කියලා කියන්නේ මොන්නම දෙයකින්වත් ඉුවට භූමිටි තියන්න යන්න එපා ඒවා දඩමීම කරගන්න යන්න එපා තුරුම්බු කරගන්න යන්න එපා. කරන්න නැතුව පුළුවන් තරම් ගැළවිලා වුණ කර මට්ටමින් බලන්න ඉන්න පුළුවන් නම් ඒක ඒ පිළිබඳ පුහුණුව මිනිස්සුන්ට පමණක් කළ හැකි අති ශ්‍රේෂ්ඨ කටයුත්තක්. ඒකට පරිසර සකස් කර ගන්නවා කියන එක ලේසිත් නෑ. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී ඇතිවෙන ඒ මානසික தත්ත්වය බුදුරජාණන් සඳහන් කරන්නේ ඡාග පටිනිස්සග්ග මුච්චි අනාලයෝ කියන වචන හතර. ඡාග කියලා කියන්නේ එන දේවල් දීලා දාන්න ත්‍යාගවන්ත වෙන්න එකක්වත් අනේ මට භාවනාය හොඳට හරි කියන නිසා මට අසවල් අසවල් ඥාන පහල වුණා අසවල් අසවල් අභිඥා පහල වුණායි කියලා මේ ඔක්කොම මම කියා ගන්න ගියොත් ත්‍යාගවන්තකමක් නෙවෙයි තන තියෙන්නේ. ඡාග පටිනිස්සග්ග කියලා කියන්නේ අතහැරීම. මුත්‍ත්‍ය කියලා කියන්නේ මිදීම. අනාලයෝ කියලා කියන්නේ ආලය හැරපීම. මේ වචන හතරට හතරමයි බුදුහාමුදුරෝ දාන දෙන කොටත් කියන්නේ. කාට හරි දාන හැන්දක් දෙනකොට ඒ දාන හැන්දෙත් මේ මේ දස දාන වස්තු දෙනොරත් කියන්නේ ඡාග, පටිනිසග, මුත්‍ති, අනාලය. ඒ හතරමයි අර අනුසය කෙලස් කියවලා දාමන. එහෙම නැත්නම් උපදි විවේකයට ගිය කෙනා ඒ හිතේ මතුවෙන ඒ විවිධ චේතනා විවිධ ප්‍රකල්පනා විවිධ අනුශේධ ධර්ම මතුවෙනකොට ඡාග පටිනිසග්ග මුත්‍ති අනාලය. එහෙම නැත්නම් යම් තැනක සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්ම බොජ්ජංග ධර්ම විස්තර කරනකොට සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පඨ නිසග්ගානුපස්සී. ඒ යෝගාවචරය දැන් සතිය ඊ타මත්න වටිනා ගුණ ධර්මයක් විදියට සතිපට්ඨානෙ වඩනවා. වඩාගෙන යනකොට දවස පුරාම සතියින් ඉන්න වගේ තමයි ඉතින් සැලසුම් කරන්නේ. ඒක හොඳයි. නමුත් කොච්චර කරගෙන ගියත් යාට තියෙනවා පැය 24 සතියෙන් ඉන්න බෑ. අර තේරෙන්න පටන් ගන්නවා මේ මේ තැන්වල සතිය නැහැ. මේ මේ තැන්වල සතිය තියෙනවා. මේ මේ තැන්වල සතිය හොඳයි. මේ මේ සත්‍ය තත්ති දුර්වල වේගන යනවා කියලා යම් දවසක සතිය වඩන යෝගාවචරයා සතිය නැති බව දැනගන්න සතිය අම්මතර જાති සතියක්. සතිය තියෙනකොට සතිය තියෙනවා කියලා දැනගන්න සතියට වැඩිය උගාක් කාර්යක්ෂම උගාක්ම දක්ෂ සතියක් තමයි දැන් මට සතිය නෑ කියලා දැනගන්න එක ඒකේ දක්ෂ නම් සාර්ථක නම් සතිය නැති උනායි කියලා දැනගත්තට පශ්චාත්තාප වෙන්නේ සැලෙන්නේ නැහැ මේ සතියත් අනාත්මයි සතියත් මට පාලනය කරන්න බෑ මේක එන වෙලාවක් තියෙනවා යන වෙලාවක් තියෙනවා ඕකට සැලිලා වැඩක් නැහැ ඊගාවට සතිය ඇති කරන්න කුමක් කළ යුතුද? ඒක කරනවා මිසක පශ්චාත්තාප වෙලා වැඩන්නේ. ඉතින් භාවනා වැඩමුළුවට ඉස්සල්ලාම සම්බන්ධ වෙච්ච කෙනෙක් තමන්ගේ සාර්ථකත්වයේ මනින්නේ වඩාගත් සතිය මට්ටමින් තමයි. නමුත් යා භාවනාවේ ඉහළට ඉහළට යන්න යනකොට තේරෙනවා අපි මොන්නම જાතියෙන් හිටියත් මුළු පැය 24ම සතිය පවත්වන්න බෑ. මුළු ජීවිතේම සතිය පවත්වන්න බෑ. මෙන්න මෙතනදී මෙතනදී සතිය නැහැ. ඒ සතිය නැති වෙනකොට සැලෙනවනම් ඒ මතින් කෙලස් රැස් වෙනවා. ඒ නිසා විවේක නිසිතං කියලා කියන්නේ සතිය ජීවුණත් හොඳයි නැතිුණත් හොඳයි කියලා විවේකීව සතිය දිහා බලන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට සතියත් අනිත්‍ය ධර්මයක් බව සතියත් දුක පිණිස පිහිටන බව සතිය කෙරේ තණ්හාවක් ඇති කරොත් ඒ දුකක් බව ඒත් ආත්ම සංඥාවෙන් ඇති වෙන මෝඩකමක් බව තේරුම් ගත්ත දවසේ සතිය තිබුණත් හොඳයි නැතත් හොඳයි කියන තැනට යනවා. ඉතින් ඒක මං හිතන්නේ මේ බණක් අහලා තර්කණය කරලා අල්ලගන්න පුළුවන් මේක. ඉතින් ඒකට චරවචනාංශය දෙන්නේ උපමාව අලත්තං යදිදං සාදු නාලත්තත් සුන්දරාමිති උබයේනේව සෝතාදී රුක්ඛංව පතිවත්තති කියලා ගාථා පදයක් කියනවා ඵලයක් බලාපොරොත්තු වෙන gediyak බලාපොරොත්තු ඛණ්ඩ gediyak බලාපොරොත්තු අපි ගහක් ළඟට යනවා අලත්තං යදිසං සාදු අනේ ලැබුණොත් අනේ සාදු ගහේ gediyak තියෙනවා හොඳයි ඛණ්ඩ පුළුවන් හොඳයි නාලත්තං කුස සුන්දරාමිසි නැහැ කියලා ඉතින් ගහත් එක නඩු දාන්න ඒ ගහේ gediy හැදෙන්නේ කාලෙට මං යන වෙලාවේ නෑ ඉතින් එච්චරයි නාලත්තං සුන්දරාමිති උබයේනේව සෝතාදී කෙටි තිබුණත් නොසලින මනස නැති වුණත් නොසලින මනස තියෙනවා නම් ඒ මිනිස්සයා ගහක් ළඟට ගිය මිනිස්සුකගේ තමයි ආපහුවේ. එහෙම නැති කෙනා මේ මම මෙච්චර මහන්සිුණා මට සතිය එන්න ඕනේ. ඒතරම් සතියට ආසාවක් තියෙන සතිය ආවේ නැත්නම් අම්මතර දුකක් බදා ගන්න. ඒක නිකන් හරියට වෛද්‍ය විද්‍යාවේ තියෙනවා මේ බෙහෙතෙන් හැදෙන ලෙඩ කියලා ඒවට කියන්නේ මේ වේසජ්‍ය සමුප්පිත රෝග කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් කියලා. බෙහෙත වරද්දා ගත්තට පස්සේ ඉන ලෙඩේ මොනම දෙකින්ව සනීප කරන්න බෑ. විස බීජෙන් හැදෙන ලෙඩේ විස බීජෙන් නැති කරලා හදන්න පුළුවන්. බෙහෙත වරද්දා ගත්තට පස්සේ මොන නාටටවත් ගොඩ ගන්න. ඒක හොඳට මතක තියාගන්න අද නවීන සමාජයේ තියෙන ගොඩාක් බෙහෙතෙන් හටගත්ත ලෙඩ. ඒකට ඒ දොස්තරට නම් අල්ලතෑයි. හැබැයි අපිට වෙලා තියෙන්නේ දොස්තරල වැඩි. අර දොස්තරගෙන් ටිකක් බේත් ගන්නවා මෙයාගෙන් ගන්නවා. ඒ නිසා එකම දොස්තර කෙනෙකුවත් හිස්ටරි එක දන්නේ නැති නිසා අල්ලන්න බෑ. ඒ වගේ තමයි ප්‍රතිපත්තියේදී අපි හිතනවා නම් සතිය කියලා කියන්නේ සර්වසුභවාදී සියල්ලටම උදව් වෙන චෛතසිකයක් කියලා. අපි සතියටත් තණ්හාව ඇති කරනවා. සතිය සතියත් ඡන්දය ඇති කරගන්නවා. ආශාව ඇති කරගන්නවා අන්තිමට එහෙම වුණොත් සතිය අනිත්‍යයි කියලා පිළිගන්න කී දාසේ තද දුකක් වෙනවා. මම කියන්නම් එහෙම සතිය හොඳට පවත්තලා සතිය දැන් නැති උනායි කියලා මේ ධර්මතාවයේ දන්නේ නැති කෙනෙක් වහ බිව්වයි කියලා බය වෙන්න නම් එපා. ඕනි තරම් වෙන්න ඉතින්. මේ ලස්සනට මම භාවනා කරන ගියා මගේ භාවනාව කැඩුනා. කොච්චර බෙල්ල තිබ්බයි කියවට බය වෙන්න එපා. මොකද මේ තරම් අපි මේ ආධ්‍යාත්මික වස්තුවක් වෙන සතියට ප්‍රේම කරනවා. මොකද ඒක අපේ ඥාති වර්ගය අතහැරලා වස්තු අතහැරලා ක්‍රමයක් අල්ලන අටසිල් අරගෙන සුදු ඇඳගෙන ලබාගත් සතියනේ. නමුත් අපි දැනගෙන හිටියේ නැත්නම් මේ සතියත් වැටෙන්නේ අනිත්‍ය දෙයකට. සතිය දුක පිණිස වෙනවයි කියලා අපි සතියට තණ්හාව ඇති කරනවා. සතිය පිළිබඳව සමහර විටක ප්‍රේමය ඇති කර ගන්නවා. ඉතින් එහෙම කෙනාට අසතිය බාර ගන්න බෑ. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒ සතිය නැත්නම් සතිය අනිපත ප්‍රමාදේනේ පමාදේන කම්පතිටි සති බලං ප්‍රමාදේ නැති වුණා අප්‍රමාදේ නැතිච්චාම් ප්‍රමාදේ නේ කියන්නේ සතිය නෑ. ප්‍රමාදේ දැනගෙන මම ළඟ සතිය නෑ කියලා දැනගෙන නොසලෙන මනසක් ගන්න පුළුවන් නම් එයාට තමයි සතිය බලවත්ම කෙනා කියලා කියන්නේ. සති බලය කියලා කියන්නේ සතිය නැති වුණාට නොසැලෙන මනස. ඒක සරුවචනාංශික වචනේ තියෙන්නේ සති සම්බොජ්ජංගම් භාවේති. සති සම්බොජ්ජ හොඳට කියලා දෙනවා. මේකයි සති සම්බොජ්ජ කියලා. සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් පටිනිසග්ගාන පස්සී. Taman වඩාගත්ත මේ සතිය විවේකීව ඇති කරගන්නා මිසක මට හැම වෙලාවෙම ඉඳගන්න ඉඳගන්න වතාවේ මට සතිය තියෙන්න ඕනෑ කියලා ගහපාදීමක් නැහැ. තියෙනවා නම් හොඳයි නැත්නම් ඒත් හොඳයි. අර ඔරුව පදින්නගේ තම්බිට වෙච්ච දේ මේ පුංචි බාලාන්ත පොත්වල ලියලා තියෙනවා. තම්බි කිව්වලු පෙරළුණාට පස්සේ ඔරුව තිබුණට වැඩිය හොඳයි කියලා. මේ පැත්ත තිබුණා ඕරු තම්බි සාමාන්‍ය ඕරු පදින්න දන්නේ නැහැ. ඒ අයිතිකාරය නිසා මූ ගන්න ගියාම දඩපඩ ගාලා අනිත් පැත්ත යන පස්සෙකට ආයෙ මේ ඒක ආයිෂෝක් කියලා එහා පැත්තට ඇල්ල ගියා. ඉතින් බෞද්ධයා කියන්නේ විශ්වසනා කරන කියන මනුස්සයා කියලා කියන්නේ ඒක හැලුණා කියලා බය වෙලා තකරන එක නෙවෙයි. හැරුණාට පස්සේ ඒක හොඳයි කියලා යන්නේ. ඉතින් ඒකෙදිත් පේන්න තියෙනවා සද්ධාව, විරිය, සති සමාධි, ප්‍රඥා කියන මේ සෝබනචෛසික විෂයන් විශේෂයි හෝ යම් කිසි කෙනෙක් තණ්හාවක් ඇති කරනවා නම් ඒක අර වගේ කාම තණ්හාවක් නෙවෙයි. බොහොම සියුම් තණ්හාවක්. ඇති කෙරුවොත් ඇති කරගත්ත තණ්හා ප්‍රමාණයට දුක දෙනවා. ඒ නිසා අපි සතිය හොඳට වඩන්න. ඒකලේ සතියේ තියෙන අනිත්‍යත්වයේ සතියේ තියෙන දුක්ඛත්වයේ සතියේ තියෙන අනාත්මත්වයේ දකින්න නම් සතිය කැඩෙන වෙලාව තමයි අපේ හොඳම ගුරුවරයා. දැන් දැනගන්න ඕන ඔන්න ඔච්චර ආශාවෙන් අරපු සතිය දැන් නැහැ. මගේ චිත්ත සැලෙනවනම් සංස්කාර උපේක්ෂාවක් ඇත්තේ නැහැ. ඔය කියන සංඛාරූපික ඥානෙ තියෙනවා නම් ලාභේදී අලාභේදී යසේදී යසසේදී ආයසේදී ශපේදී දුකේදී සෑම තැනම නොසලද මනසක් තියෙනවා මේ වගේම සතිය ඇතත් නැතත් ශ්‍රද්ධාව ඇතත් නැතත් වීර්යය ඇතත් නැතත් සමාධිය ඇතත් නැතත් ප්‍රඥාව ඇතත් නැතත් විවේක නිශ්චිතව ඒක වඩන්න පුළුවන් නම් ඒක අර බොහෝ කොට භාවනා කරපු කෙනෙකුට හම්බෙන්නේ පශ්චාත්තුපාදි පරීක්ෂණයක් වගේ. විරාග නිශ්චිතං ඇති කරගත්ත සත්‍ය පිළිබඳව හෝ රාගයක් ඇති කරන්න යන්න එපා. ඒ ඇති කරගත්ත සත්‍ය පිළිබඳ විරාගී හැඟීමෙන් බලන්න හරියට අර මාළුක පුත්තු ස්වාමීන් වහන්සේට පින්නවා වගේ අපි නිදර්ශනයක් වශයෙන් ගත්තා වගේ සක්මන කෙලවරට යනකොට අපිට රූපයක් පේනවා. නමුත් ඒක රාග හිතින් බැලුවොත් අපිට සක්මන කඩනවා. විරාග හිතින් බැලුවොත් ආයෙකක් දැකලා ඒකට රාගය ඇති වෙන වෙනුවට අපිට නැවත හිත සක්මන් භාවනාව තියාගන්න බලන බැල්ම විරාගී හැඟීමක් විරාගී බැල්මක් කරගන්නවා කියන එක අපි ඉගෙන ගත්තා වගේ සතිය වඩන්න ඕනේ විරාගී හැඟීම. විවේක නිශ්චිතම් විරාගය. නිරෝධ නිශ්චිතම්. සතියත් ගෙවන් වෙන වෙලාවක් තියෙනවා. මේ සතිය ගෙවන් වෙන වෙලාව පළවෙනි වතාවට යෝගාවචරය අත්දකින්නේ අරමුණ ගෙවන් වෙන වෙලාව. ගොඩනෙක් හිතනවා බලන ඉන්න අරමුණ ගෙවන් වෙනකොට මේ සතිය ගෙවන් වෙනවා කියලා. බය වෙනවා, කලබල වෙනවා. නමුත් යෝගාවචර එතෙන්දි දැනගන්න මේකදී අරමුණයි ගෙවන් උනේ, නිමිත්තයි ගෙවන් උනේ, සලකුණයි ගෙවන් උනේ සතිය තියෙනවා කියලා. අන්තිමට ගියාට පස්සේ භාවනා කරගෙන කරගෙන යනකොට මතක නැති වෙන තැනකට එනවා. මොකද උනේ කියලා දන්නේ මේ සීත නැවත සීයලව ගන්න බැරි තැනකට යනවා. අන්න එතනදී යෝගාවචරය ඒ සිද්ධිය දැනගන්නේ නැවත සී එලවගත්ත වෙලාවේ ගැස්මක් ගැස්මක් එක්ක. ටි ගැස්මක් එක්ක බය වෙලා ආපහු සැරයක් අරමුණට එනකොට අල්ලනවා. ඒ මොකද නැවත ඇතිවීම අපේ හිත අල්ලන්න පුළුවන් වුණාට ඒ කියන්නේ ජාතික පක්ෂේ අල්ලන්න පුළුවන් වුණාට ඒක ගෙවන් වෙන වෙලාවේදී හිත හොරක වෙනවා. අල්ලගන්න බැරි වෙනවා. ඒ නිසා විපුත්‍රජානන්සේ සඳහන් කරන සතිය ඇති වෙනවනම් ඒ සතිය නැතිවීමක් තියෙනවා. යෝගාවචරකම කියලා කියන්නේ හොඳට සත්‍ය හුරු කරගෙන සත්‍ය නැවත ඇති වෙන තැන සතුට ගන්න එක ප්‍රශ්නයක් නෑ. නමුත් සත්‍ය නැති වෙන තැන නොසැලෙන මනසකින් බලන්න පුළුවන්. මට දැන් හොඳට සත්‍ය තිබුණා. දැන් මේ සත්‍ය ක්‍රමයෙන් ක්‍රමයෙන් නීරස වීම හරහා, කම්මැලි වීම හරහා, නිදිමත හරහා, ඒකාකාරී වීම හරහා දැන් සත්‍යයේ ක්‍රියාකාරකම් අඩුවෙක නඩුවෙක යනකොට ඒක දිහා අවදි මනසකින් බලාගෙන ඉන්න පුළුවන්. ඒක මනුස්ස හිතක තියෙන පුදුමාකාර ආශ්චර්ය ලකුණ. ඒ වගේම තමයි පටිනිස්සක් ගන්න පස්සේ මේ ඇති කරගත්ත සතියත් අපිට ගෙවලා දාන්න වෙනවා. සතියේ ඉන්නකන් නිවන නැහැ. සත්‍ය කෘත්‍ය කරලා අයින් වුණාට පස්සේ තමයි නිවනට එන්නේ. ඒ නිසා මේ ඇති කරගන්න ධර්ම વિશેයි හෝ ආශාවක්, තණ්හාවක්, ප්‍රේමයක් ඇති කරගත්තොත් දුක පිණිස හිටිනවා. ඒ නිසා මේ අලගත්තු සූත්‍රයේදී සරුවත්යන්සේ සඳහන් කරනවා ධම්මෝපි වෝ භික්කවේ පහතබ්බා පගේව අදම්මෝ. මහන්නේ උඹලා මේ ඇති කරගන්න මේ ධර්මයත් අතහරින්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවද? නමුත් අපි මේ ධර්මය අල්ලගන්නේ මොකාදෝ මොකද්ද බදාගත්තා වගේ කවදාකවත් අතනාරින විදියට. ඉතින් අන්තිමට ඉතුරු වෙන්නේ මොකද්ද දුකක් විතරයි. ඒ නිසා කාම ලෝකයේ අල්ලන්නේ කාම වස්තු. සමත ලෝකයේ අල්ලන්නේ නිර්ාමිෂ වස්තු. භාවනා කරන විපස්සනා කට්ටිය සමහරලාට අර සද්ධා විදියේ සති සමාධි වගේ දේවල් අල්ලගෙන ඒක නැති වෙනකොට වහ කරනවා. ඒක නැති වෙනකොට කොච්චර වෙල්ල තියෙනවා. ඒක නැති වෙනකොට ගඟේ මුහුදේ පයින්. මොකද ඒ තරම්ම කැප කළා තමයි මේක ගන්න. නමුත් මේ තණ්හාව කියන එක ඒ විදිහට ලේෂ මාත්‍ර වශයෙන් වැඩ කරනවා. ඒ කාම වස්තු කෙරේ තියෙන තණ්හාව එකක්. ඒ නිරාමිත වස්තු පිළිබඳව තියෙන තණ්හාව එකක්. ඊට පස්සේ මේ ලැබෙන ආධ්‍යාත්මික වස්තු මමත් විපස්සනා කාර්යයක් මට මෙච්චර වෙලා ඉන්න පුළුවන් ආදි වශයෙන් අපි ඔය තියාගෙන ඉන්නවා ඒව කඩා වැටෙනකොට ඇති වෙන තණ්හාව තව එකක් මේ තුනම එකින් එක එකින් එක පළවෙනි එකේ ගන්න පාඩම් පන්තිමයි දෙවෙනි එකටත් දෙවෙනි එකේ එකමයි තුන්වෙනි එකටත් මේ තුනේදිම තියෙන එකම දේ අතහැර දෙන්න. එනිසා ਸਰවඥන්තේ සඳහන් කරනවා ਸਰවඥන්ගේ සියලු ධර්ම කොටස මේ විමුක්ති රසයෙන් යුක්තයි. අතහැර දැමීමේ රසයේ යුක්තයි ඒක හරියට කොයි පැත්තෙන් ඇඟිල්ල ගහලා බැලුවත් කොයි සාගරයට ඇඟිල්ල ගහලා බැලුවත් මහමෝදේ ලුණු රස වගේ අතහැර දැමීමේ ගතිය තියෙනවා ඒක නිසා භාවනා කරන කෙනා බහුලීකත කරන්නේ ප්‍රධාන වශයෙන්ම මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ඊට පස්සේ ඒක මට්ටමකට නැග්ගට පස්සේ බොජ්ජංග ධර්ම වශයෙන් ඒක පෙනී හිටිනවා මේ සියල්ලම ඒ පංච ඉන්ද්‍රිය පංච බල හෝ බොද්ධංග ධර්ම මේ කියන සියලුම දේවල් පිළිබඳ ආශාවක් පහළ වුණොත් ඒ හරහා තණ්හා මාන දිට්ඨි කියන මේ තුනම වැඩෙන්න ඉඩ තියෙනවා. ඒක කවදාකවත් උගුරට හොරා බේතීමක් වෙන්නේ දැක දැක දන දන තමයි සිද්ධ වෙන්නේ. අන්නේ සිද්ධ වෙන වෙලාවෙම දැනගෙන මේක මගේ දෝෂයක් නෙවෙයි, සීලේ අඩුපාඩුවක් නෙවෙයි, ප්‍රතිපදාවේ අඩුපාඩුවක් නෙවෙයි මේක වෙද්දී දවල් එළියෙන් ප්‍රඥා ලෝකයෙන් දැක ගන්න ලැබුණොත් මම මෙතුආකල් සංසාරේ මේ කාම ලෝකේ වැටලා ගත කරන ජීවිතයත් ඒ කාමස්තු ගෙවම් කරන්න යනකොට අවශ්‍ය කරන තීක්ෂණ බුද්ධියත් අතර තමන්ට පුදුමාකාර වෙනසක් වැටහෙනවා මෙතෙක්කල් කාම ලෝකෙටම වැටලා කාමයටම උදව් කරමින් ගලාගෙන ගිය කෙනා අනිත් පැත්තට යනවා. ඒ නිසා යෝග ජීවිතයේදී ඔය මුළු පද්ධතිය හරහා අතරමැද අවුල් පාශයක් නැතුව දිගට යන්න නම් පුදුමාකාර සීලෙක තමන්ගේ සීලය පිළිබඳව එන්නේ එන්නේ එන්නේ සීලය අධි සීලේ බවට පත් වෙන බවට කටයුතු කරනවා. ඒ වගේම මේ බුදුරජාන් වහන්සේ මේවා දේශනා කරලා තියෙන්නේ පරීක්ෂා කරන්නේ නැතුව නිකන් ආවට ගියාට නෙමෙයි කියලා ත්‍රිවිධ රත්නයේ කෙරේ තියෙන ශ්‍රද්ධාව එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. ශ්‍රද්ධාව කැඩුනත් බය වෙන්න දෙයක් නෑ. එතකොට කැඩුනත් ආය හදා ගන්න හැටි දන්නවා. මේ මම ශ්‍රද්ධාව බූදලිට ගන්නෑ. ඇති වෙනවා නම් හොඳයි නැති වෙනවා නම් හොඳයි. නමුත් එහෙම ශ්‍රද්ධාව නැතුණයි කියලා කනකාට වෙන්නේ. එයා ශ්‍රද්ධාව නැවත හැදීමේ ක්‍රම ඕන තරම් දානවා. ඒ වගේම තමයි මේකට ලෑස්තිලා යන්නේ. මෙයා පියන ගමනේ එnde එnde එnde පරීක්ෂණයේ සියුම්. හැබැයි පුරාවට තියෙන අතහරින්. පුරාවට තියෙන්නේ විමුක්තිය ලබන ඒ නිසා අපි දුක අකමැති නම් ඒක සාමාන්‍යයෙන් ඕන ජීවත් වෙන සතෙක්ගේ ස්වරූපය තමයි දුකට කැමති නෑ. අපි මේ ඔක්කොම තාක්ෂණය හොයාගෙන, පවුල් පිහිටවාගෙන, ගෙවල් හදාගෙන මේ ඔක්කොම කරන්නේ දුක නැති කරන්න තමයි. නමුත් තණ්හාව නැති වෙන තාක්කල්, ප්‍රේමේ නැති වෙන තාක්කල්, ආශාව නැති වෙන තාක්කල් ඒක කවදාකවත් කරන්න බෑ කියලා ඒකට බුදුහාමතුරු පෙන්ලා තියෙන ක්‍රමයෙන් ගෙවන් දාන ක්‍රම. ඒක දාන, සීල, භාවනා කියලා ගියත් අඬ ප්‍රතිපදාවක් පෙන්වනවා. භාවනා කරනන් සඳහා සීල සමාධි ප්‍රඥා කියලා පෙන්නනවා. ඉතින් ඒකෙදී ලෝක ජනතාවගෙන් කොච්චර පොඩි කොටසක්ද බුද්ධ ආගමේ ඉන්නේ කිව්වොත් නැත්නම් මේ ජීවිතේ නිවන් දකින්නවා කියන එක ඒක මේ නිය පිටට ගත්ත වැලි තරම් වැලි ටිකක් තරම්වත් නෑ මහ පොළවේ තියෙන වැලි ටික බලන්න. ඊටත් වැඩි ප්‍රතිශතයේ පුංචෙන් ඉඳ තියෙනවා බෞද්ධයන්ගෙන් කීයට කී දෙනාද මේ විදියට මේ මේ ජීවිතේ නිවන් දකින්න කටයුතු කරන්නේ. එහෙම හීනකින්වත් හිතනවයි කියන එක උනත් තා ගන්න බැරි පුදුමාකාර විප්ලවීය කල්පනා. ඉතින් ඒ වගේ මේ ජීවිතේම නිවන් දකින්න ඕනෑ කියලා 1967 හිතලා හදපු තැනක් තමයි නිස්සන. නිස්සනවනේ විවස්ථාවේ පළවෙනිම වාක්‍යය තමයි මේ ජීවිතයේදීම හිතන්න කොච්චර පෙරදක්මක් ඇතුව දැන් නම් අපි මේ වගේ 50 60ක් එක මේ වගේ ශාලාවක ඉඳලා භාවනා කරනවා මත 67 මම පොල්ලතු මඩු අමු බූකලා ඔක්කොම සඳහා කරගෙන ආවේ මේක කවදා හරි පෙළ ගහගෙන ගියොත් යුරි ගගාරින්ද අභ්‍යවකාශයට ගිහිල්ලා නිර්පත්‍රිතව පොළොවට එන්න පුළුවන්කම තිබුණා නම් මෙච්චර දරුවඥෝ බුදුචානන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය කරගත්තොත් අපිට බැරිද ඊට වැඩි දක්ෂමක් කරන්න කියන එක තමයි ඒ අශෝක විරත් මහත්තයා අරගෙන තිබිච්ච අදිෂ්ඨාන. ඉතින් අපි මේ පෙරහැරේ පස්සේ ආවට මොකද? අපි හොඳටෝ මේක ක්‍රියාත්මක කරන පිරිසක්. ඒ නිසා අපි මේ කාමේ ගත කරා නැත්නම් පව් සිද්ධ කරා නැත්නම් පව් කනවා. ඒ ආදී දේවල් කල්පනා කරන එක කෙලස් පක්ෂේ බව තේරුම් අරගෙන ඒ කෙලස් කොච්චර කරත් මේ ධර්මයේ එහෙම නැත්නම් මේ කුසල පක්ෂේ ශක්තියත් එක බලන්න හරිය දුර්වලයි. නිසා හරියට මේ කුසල් පක්ෂය අදහගෙන කටයුතු කරන්න පටන් අරගත්තොත් එක එක්කනාගේ සඳහා ඇති ගැම්ම මිස වෙන මොනම දෙයක්වත් නැහැ ශාසනයට පුර දීලා ඉදී කටයුතු කරන්න. ඒක නිසා පුළුවන් තරම් මතක තියාගන්න මේ කීප බණවුණු හුඟක් සමානලාට අර දවසේ භාවනා ආපු අයට සමානට තේරෙන්නේ නැතුව වෙන්නේ තියෙනවා. නමුත් කවදා හරි දවසක අපිට ඒ වගේ ඒ ක්ලේශකාම වස්තුකාම නැත්නම් වස්තුකාම ක්ලේශකාම ගිවං කරගෙන මේ වගේ තැනකට ඇවිල්ලා මේ වගේ මට්ටමකට හිතපත් කරගෙන ඉදිරියට යන්න ලැබේවා කියන එක හීනයක් කරගන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරනවා අපිට අද මේ තත්ත්වයට එන්න පුළුවන් වුණා නම් ඉදිරියට ඒ කටයුතු කරන්න පුළුවන්. ඒ සඳහා පුරාවට කරන්න තියෙන අපි යම් තෘෂ්ණාවක් යම් ප්‍රේමයක් යම් බැඳීමක් ඇති කරගෙන තියෙනවනම් ඒ හැම දෙයක්ම හැකිල්ලක් බවට බරුවක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මහාන ඔය නැව හිස් කරපන් හිස් කරපු ගමනට දී කපාගෙන යන ගමන ලේසි. නැව බර වැඩි වෙන තරමට ගමන පාඩු. ඒ නිසා හැකි ශක්ති ප්‍රමාණය දාන මාර්ගයෙන් සීල මාර්ගයෙන් සමාධි මාර්ගයෙන් තියෙන කෙලස් ප්‍රමාණය තේරුම් අරගෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවම් කරමින් අර විමුක්තිය පිණිස කටයුතු කරන්න සියලු දෙනාටම අද දවසේ රැස් කර ගන්නාලාද ඒ සියලු කුසල ශක්ති මේ බණත් සම්බන්ධ කරගෙන ධෛර්යය පිණිස ශක්තිය පිණිස හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා